තස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසා සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත් අත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ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 වැඩියෙන්ම ආනිසංස ලැබෙන එකම දානයේ බව අපේ භාග්‍යතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් විටක දේශනා කොට වදාළා. මේ පින්නතුන් ඒ උතුම් වූ සද්ධර්ම දානමය පින්කමයි මේ සිදු කරන්නේ. මේ රැස්වුන කීප දෙනා පමණක් ධර්ම ශ්‍රවණය කරනවා නෙවෙයි ලංකාවාසී ලෝකවාසී ධර්මයට කැමති සියලු දෙනාටම මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න පහසුකම් බෞද්ධයා රූපාහනී මාධ්‍ය ඔස්සේ පිළියෙල කරන්නට යෙදුනා. එනම් ලෝක සත්වයාට සද්ධර්මයේ දානය කරවලා තම තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ රැස් කරගත්ත සියලුම පින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවේ මේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් තමයි මේ දිනවල මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ප්‍රාර්ථනාව කියන කාරණාව සම්බන්ධයෙන් කෙරෙන පස්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිපිටකයට අනුකූලව ප්‍රාර්ථනාවක් කළ යුතුද කියන කාරණාව ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. යම් කෙනෙක් යම් පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක ඊටාම වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම පැහැදිලි වෙනවා. ඒ ප්‍රාර්ථනාව හරියටම සමෘද්ධමත් වෙන්න නම් කොයි විදිහටද ප්‍රාර්ථනාව කරන්න ඕනේ කියන කාරණාව සඳහන් කරන අපූර්ව සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මේ තුන්වෙනි කොටසේ 10 වෙනි සූත්‍රය සංකාර උප්පත්ති සූත්‍රය මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා මේ පංච ධර්ම කියලා විශේෂ කොටසක් අපි පින්කමක් කරනකොට පංච ධර්ම මත පිහිටලා ඒ පින්කම කරනවා නම් හරි වටිනවා. ඊට පස්සේ ඒ පින්කම කරලා කැමැති කැමැති ප්‍රාර්ථනාවක් කැමැති කැමැති විදිහට කරගන්න කරගන්න ඉඩ තියෙනවා. මොනවද එතකොට මේ පංච ධර්ම? ඒ පහුගිය දේශනාවේදී පංච ධර්ම පිළිබඳව ටිකක් කරුණු සඳහන් කළා. මේ දේශනාවේ මූලාරම්භයක් හැටියට මේ මතක් කිරීම කරන්නේ. ශ්‍රද්ධාව සීලය ත්‍යාගය ශ්‍රුතය ප්‍රඥාව මේ පහට කියන්නේ පංච ධර්ම කියලා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා එතකොට අපි පින්කම් කරනකොට මේ කාරණා පහ මූලිකව යෙදෙන්න ඕනේ එහෙම නොයෙදීත් පින්කම් කරන්න පුළුවන් හැබැයි පංච ධර්ම නැතුව පින්කමක් කරලා කරන ප්‍රාර්ථනාව නියතද අනියතද කියන එක හරියටම තීරණය කරන්න බැහැ. වැඩියෙන් ඒක අනියතයි. පංච ධර්ම නැතුව ප්‍රාර්ථනාවක් කරලා මෙන්න මේ මේ විදිහට මනුස්ස භවයක උපදින්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ආන්ගේ උපත අනියත උපතක් වෙන්න පුළුවන්. ඒක නියත වෙන්නේ නැති තරම්. හැබැයි පංචධර්ම සහිතව ප්‍රාර්ථනාවක් කළොත් එහෙම ප්‍රාර්ථනාවක් කළොත් ඒක අනිවාර්යයෙන්ම නියතමයි. ඒ හින්දා මේ පංචධර්මයේ හරි වටිනවා. ඒතර මේ කරුණ දැනගත්තාම බුද්ධ ආගම කොයිතරම් අපූර්වද? බෞද්ධ ජීවිතයේ මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ දහමත් එක්ක හික්මිච්ච කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද? ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, සුතයෙන්, ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයා. හැබෑවටම තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න කෙනෙක්. මේ තමයි බෞද්ධ වැඩපිළිවෙල. මේ තමයි බෞද්ධ ප්‍රතිපදාවේ මූලාරම්භය. යම් කෙනෙක් පංචධර්ම නැතුව ප්‍රාර්ථනා කරනවා නම් හිතනවා නම් මේ මේ විදිහට මට ලැබෙන්න ඕන කියලා වලින් සිහිපත් කළා ඒ ඔක්කොම අනියතයි කියලා. මොකද අපි මේ සංසාරය ගැන තව දන්නේම නැද්ද කොහෙද සමහර වෙලාවට. ඒ තරම්ම භයානක සසරක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා කරුණු පැහැදිලි කරපු සූත්‍රයක් තියෙනවා. මනුස්ස චුති කියලා. සසර ගැන අපි හිතලම නැද්ද කොහෙද කියන කාරණාවට මනා උදාහරණයක් අපිට සසර ගැන ආපහු හිතන්න කරුණු ගොඩක් මේ තුල තියෙනවා. මනුස්ස චුති. බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රීහස්ත ධාතුවේ නියපොත්ත මතට මහ පොළොවෙන් වැලි ටිකක් අරගන්නවා. අරගෙන ඒක භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා. මහණෙනි මගේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි. එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන වැලිද වැඩි. භාග්‍යතුන් වහන්සේගේ නියපොත්තු උඩ වැලි හිටින්නේ නැහැ. මොකද ශරීර ධාතුවේ දූවිලිවත් රැඳෙන්නේ නැත්තම් නියපිට රළු වැලි කොහොමවත් රැඳෙන්නේ නැහැ. එහෙනම් අදිෂ්ඨාන කරලයි මේ වැලි තියාගන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි නියපිට තියෙන වැලි වලට වඩා මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගාණකින් වැඩියි. සඳහන් කරන්න බැරි තරමින්ම මහ පොළොවේ වැලි වැඩි. මේ පිට තියෙන ඊටාම ටිකයි. පින්නතනේ බුදුදහම කියලා කියන්නේ හැමදාම ජීවමාන ධර්ම. මේ දැනුත් එහෙමමයි. මේ කියන කාරණාවත් දැනුත් එහෙමමයි. අපි හිතුවේ නැති වුණාට, අපි ගණන් ගත්තේ නැති වුණාට, අපි විශ්වාස කරන්නේ නැති වුණාට ඒක තමයි ලෝකේ ලෝකේ හැටි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉන්න සත්වයෝ මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන්නේ මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. වචන මාත්‍රයකට විතරක් මේ බුද්ධ වචන අපි සීමා කරන්න හොඳ නැහැ. ඒක අපේම අවාසනාව. දැනට මේ manuss ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එනවා නම් මෙන්න මේ දිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි manuss ලෝකෙට එන්නේ. අනිත් අය කොහාටද? සතර පායට. මේ manuss ලෝකෙට එන අය විතරක් නෙමෙයි, මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම තුනටම සුගතියට එන අය ගැන සඳහන් කළේ. දැන් එතකොට අපි ඇයි කල්පනා කරන්න ඕනේ මමත් මේ නියපිටට ගොඩ වෙන්න සුදුසු මට්ටමේ ඉන්නවද කියලා. නැත්තම් කි මරණයත් එක්ක මට උරුම වෙන්නේ ඒකමයි. එහෙනම් මම දැන් මැරුණොත් මේ නියපොත්තට ගොඩ වෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවද? දැන් මැරෙන්න බැරිද? ඒ සඳහා තියෙන ඉඩකඩ 100ට 100කටත් වඩා වැඩියි. ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි. අපි දන්නේ අපි ආයුෂයාගේ කෙරවල කොතනද? කර්මයේ කෙරවල කොතනද? ওই කොට්ටේ උඩ වෙන්නත් පුළුවන්. මේ පුටුව උඩ වෙන්නත් පුළුවන්. මේක ජීවිතය අහන අන්තිම ධර්මදේශනාවත් මේ ජීවිතේ කරන අන්තිම ධර්මදේශනාවත් වෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේකක්වත් හෙටට කල් තියන්න බෑ මේ දැන් Taman ගැන හිතන්න ඕනේ. එතකොට මනුෂ්‍ය චුති සූත්‍රයේ සඳහන් කළේ නියපිට තියෙන වැලි ප්‍රමාණය පෙන්නලා මීට වඩා අඩු පිරිසයි සුගතියට එන්නේ කියලා. මේ වාගේ පිරිසයි කියලා කිව්වනම් ඒත් සතුටුයි. මීටත් වඩා අඩු පිරිසයි. ඒක නෙමෙයි ඊළඟ කතාව. මේ මුළු නියධාතුව උඩම වැලි තියාගත්තද? මේ පොත් උඩ වැලි තියාගත්ත කියහම නෑ මනුෂ්‍ය චිත්ත සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා කොහෙද වැලි තියාගත්තේ කියලා. පිළිතුරේ අපේ මේ නියපොත්ත යම් තැනකින් පටන් ගන්නවා. පටන් අරගෙන ඉස්සරහට දික් වෙනවනේ. ඒ දික් වෙනකොට මස් වලට ඇලීගෙන එන්නේ. ඒ ඇවිල්ලා ඇඟිල්ල කෙරවලින් ඇඟිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට දික් වෙනවා. එතකොට ඇඟිල්ල නෑ නියපොත්ත දික් වෙනවා. එතකොට වෙනසක් පේනවා. මතුවෙච්ච තැන ඉඳලා ඇඟිල්ල කෙරවල දක්වා එනකම්ම නියපොත්ත රතුයි. ඇයි මස් වලට ඇලිලා? එතනින් එහාට දික් වෙන ටික දැන් දිගහැරලා බැලුවත් සුදු පාටයි. එහෙම නේද තියෙන්නේ? ඇඟිල්ලෙන් ගිලිහුනහම සුදු පාටයි. මේ වැලි තියාගෙන තියෙන්නේ ආන්ගේ සුදු පාට ටිකේ. මුළු නියපොත්තෙම නෙමෙයි. හිතන්න කොච්චරද මිනිස්සු ආපහු සුගතියට එන්නේ කියලා. ඊටත් අඩු පිරිසයිනේ කිව්වේ. එහෙමනම් ආපහු සුගතිගාමි ජීවිතයක් ලබලා බොහෝ පිංකම් කර කර සතර පායාදී දුගතියකට නොයා නිවන් දක්නා જાති දක්වා සැප විපාක සහිතව ඉස්සරහට යන්න නම් අපි පිංකම් කර කර ප්‍රාර්ථනා කරන්නම කරන්නම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකයි මම මුලින්ම කිව්වේ මේක ත්‍රිපිටකයට අනුවයි මේ සාකච්ඡාව කරන්න කියලා. හැබැයි මේ ප්‍රාර්ථනාව නිෂ්ඵල වෙනවා අර මුලින් කතා කරපු පංච ධර්ම වලින් තොර නම් ශ්‍රද්ධාව තියෙන්නම ඕනේ. සීලේ තියෙන්නම ඕනේ. ත්‍යාගයේ තියෙන්න ඕනේ කියන්නේ දානේ තියෙන්න ඕනේ. ශ්‍රුතය කියන්නේ හොඳට බණ අහන්න ඕනේ. ප්‍රඥාව ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ පහ අතහැරලා යන ගමනක් මේ පහ අතහැරලා යන ගමනක් නෑ. වාහනයක් තියෙනවා. හැබැයි තෙල් නැත්තම් යන්නම යන්නම බෑ. මේ පහ අතහැරලා ප්‍රාර්ථනා කෙරුවට යන්නෙම ඒක සම්පූර්ණ වෙන්නෙම නෑ. ඒකින්ද මේ පහ හරියට හැම වෙලාවෙම සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ පංච ධර්ම නැති ප්‍රාර්ථනාවන් එසේමයි කියලා සඳහන් කරනවා කවදාවත් බුදුන්පත් වෙන්නේ වෙන්නේ නෑ. ඊළඟට උපදින්න විඳින නැත්නම් අපි හිතාගෙන ඉන්න තැන කවදාවත් උපදින්නේ උපදින්නෙත් නෑ. හැබැයි පංච ධර්ම සහිතව ප්‍රාර්ථනා කළොත් එතන උපදිනවා. හිතාගෙන ඉන්න තැන හිතාගෙන ඉන්න විදිහට ප්‍රාර්ථනා විදිහටම උපදින්න පුළුවන්. පංචධර්ම ඇත්තක්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේකට තවත් කරුණු බොහොම එකතු කරනවා. මේ සසරේ හැටි. අපේ පින්නතුන් මතකද තෝදෙය බමුණා. අහලා තියෙනව නේද තෝදෙය ගැන? අපේ භාග්‍යතුන් වහන්සේට බෑන්නා. ධර්මයට විරුද්ධව හරියට කතා කිව්වා. දන් දෙන්න එපා. දන් දුන්නාම ආපහු විපාක හම්බ වෙනවා කියලා පිළිගත්තේ නැහැ. දන් දුන්නාම ධනය අඩු වෙනවා. තෝදෙය කියන්නේ කවුද? තෝදෙය කියන්නේ එදා රජුරුවන්ගේ ආර්ථික විශේෂඥයා. රටේ හිටපු ආර්ථික විශේෂඥයා. දැන් මේ ආර්ථිකය සුරක්ෂිත කිරුවේ කොහොමද? දෙන්න එපා. දුන්නොත් ධනෙ ඉවර වෙනවා. නොදීම ඉන්න. එයාගේ පුතාට උපදෙස් දුන්නෙත් එහෙමනේ. දෙන්න එපා. ටික ටික ටික ටික පුළුවන් නම් එකතු කරන්න. මේ මැස්ස ටික ටික පැණිගෙනල්ලා මේ වදේ පුරවනවා. වේය ටික ටික පස් ගෙනල්ලා හුඹ හාදනවා. හැබැයි අඳුන් කියන જાතිය මිනිස්සු ටික ටික අරගෙන අරගෙන මූණේ ගන්නවා. අඳුන් කුප්පිය ඉවර වෙනවා. නමුත් මේ වදෙත් පිරෙනවා. හුඹහත් ලොකු වෙනවා. ඒ හින්දා පුතාටත් උපදෙස් දීලා තිබුණේ කෝටි ගානක ධනෙ තියෙනවා. හැබැයි වියදම් ඒ තමයි ආර්ථිකය රැස් කරන හැටි. ආර්ථික විශේෂඥය. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හින්දා තෝ දෙය බුදුරජාණන් වහන්සේට කැමති කැමති නෑ. භාග්‍යතුන් වහන්සේටත් දොස් කියනවා. ධර්ම රත්නයටත් නිග්‍රහ කරනවා. මෙట్లా ගිහිල්ලා කොහෙද ඉපදුනේ? සුනකේ කියලා. මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික හින්දා මැරිලා ගිහිල්ලා සුනකේ කියලා ඉපදුනා. එවනම් මේ නිමිත්‍යා දෘෂ්ටිය ආත්ම කෝටි ගණන් අපිව නිරේ උපද්දුනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටියේ හැටි. තෝදෙයිගේ පුතා සුබ සුබ මානවකයාට මේ ජීවිතේම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කා. තීරණය කළා සුබ මානවකයා මුණ ගැහෙන්න ඕනේ කියලා. හැබැයි සුබ මුණ ගැහෙන්නේ සුභගේ ගෙදරට වඩින්න ඕනේ. සුභත් මිත්‍යා දෘෂ්ටිකයිනේ මොකද තාත්තගේ පාරේනේ ගියේ. නමුත් පෙරපින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා ගෙදරට වැඩියහම සුනකයා භාග්‍යතුන් වහන්සේට බුරනවා. සුනකයාට අයහපතක් වෙනවා. හැබැයි පුතාට යහපතක් වෙනවා. සුනකයා ගැන නෙමෙයි හිතුවේ. යහපතක් වෙන පුතා ගැන. ඇයි පුතාට සෝවාන් වෙන්න පින් තියෙනවා. මේ සෝවාන් බව කියන එක ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ලබන්න අපහසු දෙයක්. මොහුට මේ ජීවිතෙන් ඒ ලබන්න පින් තියෙනවා. මේක මගහැරුණොත් ආයෝහුට ආත්ම කෝටි ගණනකට ඒක මගහැරෙන්න මගහැරෙන්න පුළුවන්. ආන් ඒ හින්දා ඔහු සසරින් මුදවන්න ඕනේ අවස්ථාව ආපු වෙලාවේ. භාග්‍යතුන් වහන්සේ ඒ හින්දා සුභගේ ගෙදරට වැඩියා. සුභ නම් හිටියේ නෑ. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුභගේ හිටිය බොහෝම හොරතල් බලු පැටියෙක්. එයා බොහෝම සුව පහසු යහනක ඉඳලා බැහැලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බිරුවා. කවුද මේ? සුභමානවකගේ තාත්තා. සුභ දන්නවද මගේ තාත්තා මේ කියලා? අපිත් හිතන්න ඕනේ. අපේ ගෙවල් වලත් ඇති අපේ නෑදෑයෝ. අපි දන්නේ නැහැ. සසරේ හැටි. භාග්‍යතුන් වහන්සේ සුනකයාගෙන් ඇහුවා තෝ දෙයියේ එදා මට බැනලා ඔබ තිරිසන් අපායට ආවා. අද මට බුරලා භවිච්‍යට යන්නද කියලා. බලන්න මේ සම්මා සම්බුද්ධ මේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ගැන අපි කොච්චරද දන්නේ? සුනකෙක් නම් උන්වහන්සේට බිරුවේ. ඒ සුනකයා නවතින අවීචියේ නම් උන්වහන්සේට විරුද්ධව වචන මාත්‍රයක් කතා කරපු මිනිහෙක් කොහෙ නවතීද? ඔහුට අවීචියම තමයි. එහෙනම් මේ මොනතරම් ගුණයක්ද සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? මේ වගේ කරුණු ගොඩාක් මේ දේවල් වලින් මතුවෙනවා. සුනකයට භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරාම ලැජ්ජ හිතුණා. එහෙනම් බුදුහාම බුදුරජාණන් වහන්සේ මං අඳුරගත්තා. හැබැයි ගියේ අර යහනට නෙමෙයි එයා ගියේ ලිපගාවට. අලුගොඩට. සුබ ඇවිල්ලා ඇහුවා. කවුද මෙයා ලිපගාව තිබ්බේ අලුගොඩේ තිබ්බේ? සේවකයෝ කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ සුනකයාට ඔබේ තාත්තගේ නම කියලා කතා කිව්වා. එතන ඉඳලා සුනකයා ඇඳට යන්නේ ලිපමුල්ලේ කියලා. කේන්ති ගියා. හොයාගෙන ගියා භාග්‍යතුන් වහන්සේ බයින් මගේ තාත්තා ඉන්නේ බඹලෝ කියලා හිතුවේ. කරුණු කාරණා ඇහුවාම කාරණාව පැහැදිලි කරලා දීලා කිව්වා සැකයි නම් තාත්තා ඔබට දුන්නේ නැති දේවල් මොකවත් තියෙනවද කියලා ඇහුවා. තියෙනවා ස්වාමී. බොහෝ බොහෝ වස්තුන් මට දීලා නැහැ. එහෙනම් ගෙදර ගිහිල්ලා කිරිබතක් හදලා මෙයාට හොඳට කන්න දෙන්න කිව්වා. කිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා. කිරිබත් කාහම මෙයාට නිදිමත එනවා. මෙයා නිින්දත් නොනිින්දත් අතරේ ඉන්න වෙලාවේ කතා කරලා අහන්න කිව්වා තාත්ති මට දෙන්න නැතුව හංගපු වස්තුව කොහෙද තියෙන්නේ කියලා. නින්දත් නොනින්දත් අතර ඉන්නකොට අහන්න කිව්වා. ඒ විදිහටම මෙයා කළා. සුනකයා එහෙම්ම මැන්දෙන් බැහැලා ගිහිල්ලා තැන් තැන් වල හැරුවා. සුබ ඒ තැන් හාරවල බැලුව සේවකු ලැබුවා. බලහම තවන්ට නොදී හංගපු ධනෙ ඒ තැන් වල තිබුණා. මෙයා පිළිගත්තා. මේ තාත්තා තමයි කියලා. ඒ තමයි සසරක සසරක හැටි. ඒකයි මම කිව්වේ අපේ ගෙවල් වලත් ඔය ඉන්න අය අපේ ඥාතීන් වෙන්න වෙන්න පුළුවන් එහෙම නැති වෙන්නම බෑ. ඒක එහෙමමයි. මේ සංසාරේ හැටි. මාගන්දිය බමුණටයි බැමිණිටයි දෙන්නට සසරින් මිදෙන්න පින් තියෙනවා. නමුත් ඒ ගෙදරට වැඩියහම දුව අපායට යනවා. අම්මයි තාත්තයි මිදෙනවා දුව අපායට යනවා එක්කෙනෙක් නිරයට යන එක නෙමෙයි වටින්නේ දෙන්නෙක් නිදහස් වෙනවා. කෝටි ප්‍රකෝටි ගණනක් ආත්මෝලින් ලැබෙන්නේ නැති සෝවාන් ආර්ය මාර්ග ඵලයේ ලබන්නේ දෙන්නට පින් තියෙනවා. ඔවුන් දෙදෙන සසරින් මුදවන්න ඕනේ. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. භාග්‍යතුන් වහන්සේ එහි වැඩියා. මාගන්දිය බැමිණි මේ දෙන්නගේ දුව භාග්‍යතුන් වහන්සේ නිග්‍රහ කළා එක් තැනකට. කාරණාවක් නිසා. මොකද බමුණට ඕනෙම්නේ දුව භාග්‍යතුන් වහන්සේට විවාහ කරලා දෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බමුණ මේ කරුණු එච්චර දැනගෙන ඉන්න නැති ඇති. දුවට ගැළපෙන තරුණයා අද ගෙදරම ඇවිල්ලා. ඒකනේ ලෑස්ති කරගෙන ඉන්න කිව්වේ. භාග්‍යතුන් වහන්සේට දැක්කුවාට පස්සේ භාග්‍යතුන් සදාහන් කළේ බ්‍රාහමණයේ ඔබේ දුව හරියට අසූචි පුරවපු කලගෙඩියක් වගේ. මගේ අතින් තබා මගේ පයින්වත් ස්පර්ශ කරන්න මම කැමතියි. කැමති නෑ. ඇය ඒකට වෛර කළා. ඇය චෝදනා කළා. ඇය භාග්‍යතුන් හසගේ පරිගණ්ඩ තීරණය කළා. නමුත් ධර්ම කාරණාව අහලා අම්මයි තාත්තයි සෝවාන් වුණා. මාගන්දියා විචිත ගියා. එතකොට පින්නතුනි අපි මේ සංසාරේ ඉපදෙනකොට අපි මොනතරම් තිරිසන් ලෝකවල ඉපදෙන්නේ අද මේ පෙර පිං තියෙන නිසා මනුස්ස ජීවිතයක ඉපදිලා හිටියට මොන තරම් තිරිසන් ආත්මවල ඉපදිලා ඉන්නේ ඇද්ද? තිරිසන් ආත්ම කියලා කියහම වැසිකිලි වලක පණුවෙක් වෙලා කොයි කාලයක් ඉන්නේ ඇද්ද? ආත්ම කීයක් ඉන්නේ ඇද්ද වැසිකිලි වලවල? අසූචි ගොඩක් උඩ නිලමැස්සෙක් වෙලා. තවත් බොහෝම අප්‍රසන්න සත්තු ගැඩබිල්ල වෙලා මහ පොළොවේ පණුව වෙලා මහ සාගරයේ යොදුන් ගණන් යට අඳුරු ගුහාවල් වල ඉපදිලා මොන තරම් දුක් විඳපු අපිද මේ මේ දේවල් එකක්වත් අපිට පරණ දේවල්ද නැත්නම් අලුත් දේවල්ද මේ සේරම අපි විඳපුවා අද ජීවිතේ අපි ගාව සැලසුම් තියෙනවා ගයක් හදන්න ඕනේ කාර් එකක් ගන්න ඕනේ විවාහ වෙන්න ඕනේ දරුවෝ මල්ලෝ හදා ගන්න ඕනේ විශ්වවිද්‍යාලේ යන්න ඕනේ උපාධියක් ගන්න ඕනේ මේවා මේ අලුතෙන්ම ජීවිතේ හම්බ වෙන්න තියෙන දේවල්ද? නෑ පෙර භවයල් මේ දේවල් මීට වඩා හොඳට කෙරුවා අපි. නමුත් මනාව ධර්ම ශ්‍රවණයක් තිබිච්ච නැති නිසා හොඳට ධර්මයෙන් සරණක් හම්බුනේ නැති හින්දා අපි තාම මේ සංසාරේ තාම සතර පායට වෙටි වෙටි වෙටි වෙටි ඇවිදගෙන යනවා. පාරේ යනකොට එකපාරම මැස්ස ගොඩක් ඉහිරුණොත් නොකීවත් නොදැක්කත් අපි දන්නවා අසුචි ගොඩක් ඇති කියලා. හැබැයි හැරිලා බලනවත් ප්‍රියක් උපදින්නේ නැහැ. හැරිලා බැලුවොත් ඒක උඩ ඉන්නවා නිලමැස්සු නිලමැස්සු ගොඩක්. මම ඒක දිහා බලන්නෙත් අකමැත්තෙන්. හැබැයි ඒකේ උඩ වහලා ඉන්න අයත් ඉන්නේ අකමැත්තෙන්ද? හරි කැමැත්තෙන් ඒගොල්ලෝ අසුචි ගොඩ ඉඹ ඉඹ ඒකම කනවා. ඒක පුරාම විදිනවා හරි කැමැත්තෙන්. හැබැයි මට තියෙන පුදුම පිළිකුලක්. ඒක දිහා බලලා හිතන්න ඕනේ මේ විදිහට නිලමැස්සෙක් වෙලා ඉපදිලා ඊටාම කැමැත්තෙන් අනුන්ගේ අසූචි ගඩවල් ඉඹිඹා කී කාලයක් නම් මං කන්නේ නැද්ද කියලා. වැසිකිලි වලේ කී කාලයක් මං ඉන්නේ නැද්ද කියලා. එතකොට දැන් මෙතෙක්කල් හිටපුවා නම් කාපුවා නම් වලේ හිටපුවා නම් කමක් නැහැ. දැන් කොහොම වෙලත් දැන් ඉඳලා ඉවරයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ආයෙත් මේ වගේ අසුචි ගොඩවල් වල වහනවද කියන එකයි. ආයෙත් වැසිකිලි වලවල් වල උපදිනවද කියන එකයි. ඒකට උත්තරයක් හොයන්න තියෙන හොඳම තැන තමයි ඔබ ඉන්නේ. ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය හැම පැත්තෙම ෂණ සම්පත් වලින් පොහොසත්. ඇස් දෙකත් හොඳයි. කන් දෙකත් හොඳයි. කයත් අපි කතා කරන හැටියට නිරෝගී මානසිකත්වයත් මන්ද මානසික තත්ත්වයක් උම්මත්තක තත්ත්වයක් නැහැ අතපයත් හොඳයි එන පංච ඉන්ද්‍රියන්ම හොඳයි බුද්ධ ධර්මමත් ලැබිලා බුද්ධාන්තරයක ඉපදිලා නිවැරදි ධර්මයක් තාම රටේ තාම ලෝකෙ තියෙනවා නිර්මල ධර්මයේ තාම තෝරා බේර ගන්න පුළුවන් තාම ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා ඒ නිසා අනුකම්පාවෙන් නිර්මල ධර්මයේ දේශනා කරනවා. ප්‍රයෝජන අරගෙන වහවහ සසර අපායෙන් මිදෙන්නයි අවස්ථාව තියෙන්නේ. හැබැයි මේ අවස්ථාව මගේ අරුණා ආය කල්ප ගානකට අතෑරීද කොච්චර කාලයකට අතෑරීද කියන එක නම් කියන්න කියන්න බැරි නිසා ප්‍රඥාවන්ත වෙන්නම වෙනවා. මේ කාරණාව අපව හිතන්නම හිතන්නම වෙනවා. ඒකයි මේ සසර සසර ස්වභාවය. ආන් ඒ නිසා මේ ජීවිතේ පින් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ සතර අපායක නම් යන්නේ කියලා. යන්න මේපා සතර අපායකට කියලා. දෙව් මිනිස් දෙගතියේ සැප විඳලා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නම මේ කරන පින් හේතු වෙන්න කියලා හොඳ ප්‍රාර්ථනාවක් අපි කරන්න ඕනේ. හැබැයි සියල්ල මුදුන්පත් වෙන්නේ පංච ධර්ම සහිත නම් පමණයි. ඒ නිසා එහෙනම් මුලින්ම පංච ධර්මයන්ගෙන් ජීවිතේ පෝෂණය කරගන්න ඕනේ. යමෙකුට ප්‍රාර්ථනාව තියෙනවා නම් පංච ධර්මයක් තියෙනවා නම් ඔහුගේ ප්‍රාර්ථනාව එසේම මුදුන්පත් වෙනවා. නමුත් ප්‍රාර්ථනාව තියෙනවා පංච ධර්ම නැත්නම් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන්නේ මුදුන්පත් වෙන්නේ නැති බව දැනගන්න ඕනේ. අපි දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි පංචධර්ම නැතුව. පංචධර්ම නැතුව දෙව්ලෝ යන්න ප්‍රාර්ථනා කරනවා. යයිද? යන්නේ දෙව්ලොව යන්න තරම් පිනක් කරලා බඹලොව යන්න ප්‍රාර්ථනා කරනවා. බඹලොව යයිද? නෑ බඹලොව යන්න තරම් ශක්තිමත් නෑ පින. දෙව්ලොව යන්න තරම් පිනක් නම් දෙව්ලොව යන්නයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. දෙව්ලොව යන්න පින් කරලා බඹලොව යන්න ප්‍රාර්ථනා කෙරුවත් මනුලොව උපදින්න පින් කරලා දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කෙරුවා ඒක හරියන්නේ ඒක හරියන්නේ නැහැ. කිසිම පිනක් නොකර ඉඳලා සිල් රකින්න තු ඉඳලා මනුස්ස ලෝකේ ඉපදින්න තීරණය කෙරුවට ඒක වෙන්නේ වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ හෝ සතර අපායෙම තමයි ඉපදෙන්නේ. ආන් ඒ හින්දා දෙව්ලොව යන්න ප්‍රාර්ථනාවක් තියෙනවා නම් හැබැයි හොයලා බලන්න වෙනවා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දැනට එහෙ ඉන්නේ මෙහෙ ඉන්න කාලේ මොනවද කරලා තියෙන්නේ ඒක හොයලා බලලා ඒගොල්ලෝ මෙහෙ ඉන්න කාලේ කරපු දේවල් මම මෙහෙදි කරලා ප්‍රාර්ථනා කෙරුවොත් විතරයි මට එහෙ යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනතරම් සිල් ගන්න ඇද්ද? මේ මේ පංච ධර්මයේ මේගොල්ලෝ සම්පූර්ණ කළානේ. ශ්‍රද්ධාව. ඒගොල්ලෝ ගාව ශ්‍රද්ධාවත් හොඳට තිබුණා. ඊළඟට හිතන්න ඕනේ අපි ගාව තියෙනවද ශ්‍රද්ධාව? බණක් අහන්න ශ්‍රද්ධාවක් තියෙනවද? ධර්ම කාරණාවක් ගැන ශ්‍රද්ධාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි සියලු දෙනාම පන්සිල් රකින අය. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව. ධර්ම රත්නය පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා නම් මෙතන නෑ පන්සිල් කඩන කවුරුවත්. මේ සියලු දෙනාම දිවිහිමියෙන් පන්සිල් රකින්න අය. ශ්‍රද්ධාව තියෙනවනම්. මනාව සරණ ගියපු අය. හරියට පින්කම් කරන අය. ඊළඟට සීලය. දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ මාසෙකට දවස් 6ක් පූර්ණ උපෝසත ආරක්ෂා කරපු අය. මොනවද මේ පූර්ණ උපෝසත කියලා කියන්නේ? පැය 24ක් අටසිල් ගත්තාය. දෙවි හිමියෙන්ම පන්සිල්. ඒක වෙනසක් නැහැ. මාසිකට දවස් 6ක් අටසිල්. අද නම් මාසිකට තියෙන පොය හතරයි. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද එහෙනම් හයක් උනේ කියලා. හයක් උනේ පුරපක්ෂයේ 14 වෙනි දවසයි 15 වෙනි දවසයි සිල් ගත්තා. අවපක්ෂයේ 14 වෙනි දවසයි 15 වෙනි දවසයි සිල් ගත්තා. එතකොට දවස් 4යි. ඊළඟට අමාවක පොය එනවා. තව අටවක පොයක් එනවා. ඔය කරුණුත් එකතු කරලා මාසයකට දවස් 6ක් මේගොල්ලෝ සිල් ගන්නවා. පූර්ණ උපෝසත. ඒ කියන්නේ පැය 24ක්. එතකොට අද අපි මාසෙකට දවස් 6ක් ගැන දන්නෙත් නෑ. පොය හතරයි තියෙන්නේ ඒකිනුත් සිල් ගන්නේ එකයි. ඒකෙත් සිල් ගන්නේ භාගයයි. ඉතින් එතකොට පුළුවන් වේද දෙව්ලොව යන්න? එහෙමනම් බැරි වෙනවා. ඒ භාගයක් සිල් ගත්තාම අර්ධ උපෝසතයක්වත් පිරෙන්නේ නැහැ. ඇයි අර්ධයක්වත් පිරෙන්නේ නැත්තේ? සිල්පද 8ක් සමාදන් වුණා. පන්සිල් වල නැති සිල්පදයක් තියෙනවා හයවෙනි එක. මොකද්ද? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං. තවත් තියෙනවා පන්සිල් වල නැති වුණා. නමුත් හයවෙනි සිල්පදේනේ විකාල භෝජනා. එතකොට අපි මේ කල්පනා කරලා බලන්නකෝ උදේ සිල් ගත්ත තැන ඉඳලා දවල් ආහාර ගන්න වෙලාව පහු වෙනකම්ම අපි සිය වතාවක් කෑම කෑවොත් මේ ශික්ෂාපදේ කැඩෙනවද? ඒක කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. විකාලේ වෙලා නේද? සිය වතාවක් උදේවරුේ කැම කෑවත් ශික්ෂාපදේ කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. එහෙනම් දැන් අටසිල් තමයි සමාදන් වුනේ. එතකොට එහෙනම් මේ 6 වෙනි සිල්පදේ රැකෙන්න පටන් ගන්නෙ ඉර හැරුණගෙන් පස්සේ ඉඳලා. එතකොට මම හැන්දෑවේ සිල් පවාරණය කරාම මේ සිල්පදේ රැකිලා තියෙන භාගයයි. පැය තුනක් නැත්තම් හතරක්. මගේ අදහසක් තියෙනවා සිල් පවාරණය කරලා ගිහිල්ලා රැට කැම කන්න. ඒක සීලය සම්පූර්ණද? ආන් ඒ හිඳ පූර්ණ උපස අර්ධ උපසතයක් වෙන්නේ වෙන්නේ නැහැ. මම ආත ගෙදරින් එන්නේ හෙට උදේ එළි වෙනකන් සිල් රකින්න. හෙට උදේ එළි වෙනකම්ම ගෙදරින් නැහැ කියලා එන්නේ. මට රැට උණක් හැදෙනවා ඉන්නම බෑ. අසනීපයක් හැදෙනවා. හදිසියේ සිල් පවාරණය කරන්න මට වෙනවා. නමුත් උදේ ඉඳලා මගේ එහෙම අදහසක් තිබ්බේ තිබ්බේ නැහැ. gederin පණිවිඩයක් එනවා දරුවට අසනීපයි අසාධ්‍යයි, අම්මට අසනීපයි අසාධ්‍යයි. මට හදිසියෙ යන්න වෙනවා. එහෙම සිල්පවාරණය කරලා ගියොත් නම් අ르දුපෝසතයක් තියෙනවා. හැබැයි ගෙදරට කියලා આવොත් මං හැන්දෑ වෙනවා කියලා අ르දුපෝසතයක්වත් පිරෙන්නේ පිරෙන්නේ නැහැ. පහුවදා උදේ සිල් ගත්ත වෙලාව වෙනකම්ම ඉඳලා සිල් පවාරණය කරන්න ඕනේ. ඉතින් ඒ කරුණු ගැන හිතලා බලනකොට අපිටත් දෙව්ලොව යන්න පුළුවන් වෙයිද කියලා ආපහු හිතන්න වෙනවා. අතීතයේ අය මාසයකට දවස් 8ක් මාසයකට දවස් 6ක් සමහරලාට වස් කාලේ නම් 3 මාසෙම එහෙම නැත්නම් මාස දෙකක් මාසයක් දවස් 15ක් එහෙම සිල් ගත්තා. ආන් එහෙම වීරිය වඩපු අය තමයි දැනට දිව්‍ය ලෝකේ ඉන්නේ. එහෙනම් දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒගොල්ලෝ මනුලොව කරපු දේවල් අපිත් කරන්න ඕනේ කරලා තමයි ඒ ප්‍රාර්ථනාව කරන්න ඕනේ නැත්නම් ඒකේ තරම් සම්පූර්ණ වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි ආකාශයට දණ්ඩක් විසි කෙරුවොත් අපි පොල්ලක් අරගෙන අහසට විසි කරනවා. අපි දන්නවද පොල්ල කොහොම වැටෙයිද කියලා? පොල්ලේ මුල පැත්ත බිමට වැටෙන්නත් පුළුවන්. අග පැත්ත වැටෙන්නත් පුළුවන්. මැද්දෙන් වැටෙන්නත් පුළුවන්. අර මුලින් හෝ අගින් පැත්තක් බිම වැදිලා එහෙම වැටෙන්නත් පුළුවන්. එහෙනම් මේ විසි කරපු දණ්ඩ බිම වැටෙන්නේ කොයි විදිහටද කියලා නිශ්චිත තීරණයක් දෙන්න තීරණයක් දෙන්න බෑ. අන්න ඒ නිසා පින්කමක් කරලා මෙය මට මේ ආකාරයෙන් විපාක දිය යුතුයි කියලා ප්‍රාර්ථනා කිරීම ඊටාම ප්‍රඥා ගෝචරයි. නැත්තම් පින්කම කොහි කොහොම විපාක දෙයිද දන්නේ නැහැ. මුලින්ද අගින්ද කොහොම විපාක දෙයිද දන්නේ නැහැ. ඒ හින්දා පින්කම කරලා මේ පින්කම මට මෙන්න මෙහෙම විපාක දෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් සැලැස්මක් සහිතව අපි ගාව ප්‍රාර්ථනාවක් තියෙන්න තියෙන්න ඕනේ. ඒකයි ඊටම වටින්නේ. ඊළඟට පින්නතුනි මේ නිවන් දකින්ද පුණ්‍ය ක්‍රියා කීයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? 10ක් දේශනා කළා. ඒක කියන දස පුණ්‍ය ක්‍රියා කියලා. නිවන උදෙසා සිද්ධ කරන්න පින්කම් 10ක් දේශනා කරලා තියෙනවා. දස පුණ්‍ය ක්‍රියා. මේ දස පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරගන්න එක ජීවිතේ හරි හරි වටිනවා. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් භාවනාවෙන් විතරමයි නිවන් දකින්න පුළුවන් කියලා. කෙලස් ප්‍රහීණය කරන ක්‍රම වලින් භාවනාව එක ක්‍රමයක් විතරයි. භාවනාවම නෙමෙයි මේ සසරෙන් ඈතර වෙන්න තියෙන භාවනාව එක එක ක්‍රමයක් විතරයි. තව ක්‍රම ගොඩක් තියෙනවා. ඒ අතර මේ දස පුණ්‍ය ක්‍රියාවත් තියෙනවා. එහෙමනම් මේ දස පුණ්‍ය ක්‍රියාවත් හරියටම මුදුන්පත් කරන්න මුදුන්පත් කරන්න ඕනේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම්. ආන් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක කරන්නේ කොහොමද කියලා හරියටම හරියටම වැටහෙන්න ඕනේ. භාවනාවක් යම්සේ අපිට වැටහෙනවද ඒ භාවනාව වගේම මේ පුණ්‍ය ක්‍රියා ටිකත් වැටහෙන්න ඕනේ. මේ විදිහට භාවනා කරලා මේ විදිහට ධ්‍යාන අභිඥා ලබන්න ඕනේ කියලා වැටහෙනවා නම් විදර්ශනාවක් වඩනවා නම් සුවද පූජාවත් එහෙමම වැටහෙන්න ඕනේ. මල් පූජාවත් එසේම වැටහෙන්න දානි පූජාවත් එසේම වැටහෙන්න ඕනේ. දානපතින්ගේ දාන පූජා කෙරුවොත් ගමන ඉක්මන්. හැබැයි දාන දාස විදිහට දානි දුන්නොත් ඒ ගමන ඊටාම හිමි. මොකද්ද මේ දානපතියෙකුගේ දාන පූජාව කියලා කියන්නේ එතකොට? අපි බින්දුතුන් අහලා තියෙනවා දාන දෙන දායකයෝ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දාන දාස අනිත් එක්කෙනා දාන දායක නැත්නම් සහායක අනිත් එක්කෙනා දානපති කවුද දාන දාස කියලා කියන්නේ මම gedara කෑම කනවට වඩා පහළ මට්ටමින් දානයක් හදලා පූජා කරනවා නම් ඒකට කියන්නේ දාන දාස කියලා මම gedara කෑම කන විදිහටම දානෙත් දෙනවා නම් එයා දාන සහායක නැත්තම් දාන දායක අපේ ගෙදර කෑම කනවට වඩා උසස් විදිහට දාන වේලා හදලා පූජා කරනවා නම් එයාට කියන්නේ දානපති කියලා. දැන් මේ දස දාන වස්තුවේ තියෙනවා මාලා පූජාව, සුවඳ පූජාව, ආලේපන පූජාව මෙවුව තියෙනවා දස දාන ඇතුළේ. අපි සුවඳ පූජාව ගැන සඳහන් කෙරුවොත් භාග්‍යතුන් වහන්සේට සුවඳ පූජාවක් කරනවා. මොනවද අපි පූජා කරන්නේ? අපි අරගෙන යනවා සුවඳ කූරු පෙට්ටියක්. භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න යන මම මගේ ඇඟට ඉහගෙන තියෙනවා රුපියල් 5000ක 6000ක සුවඳ විලවුන් එකක්. මේ දෙකේ වෙනස මොකද්ද? මම පාවිච්චි කරපු එක ඊටාම උසස්. බුද්ධ පූජාවට තියාපු එක ඊටාම පහළයි. එතකොට මගේ සුවඳ පූජාව දාන ප්‍රතිද දාන දාසද? එහෙනම් සුවඳ පූජාවෙන් හම්බ වෙනවා ප්‍රඥා වර්ග හතක්. ඒ ප්‍රඥා වර්ග හත හම්බ වෙයිද 16ක් හැටියට පූජාවක් කරලා. දාන 16ක් වෙලා ඒක බොහොම නොලබෙන දෙයක්. ආන් ඒකයි මම කිව්වේ භාවනාව වගේම මල් පූජාවත් වැටෙන්න ඕනේ. භාවනාව වගේම සුවඳ පූජාවත් වැටෙන්න ඕනේ. දසදාන වස්තුව මේ විදිහට වැටෙන්න ඕනේ. විදේශ රටක ගිහිල්ලා එනකොට අපි යාළුවන්ට මිත්‍රයන්ට දෙන්න සුවඳ විලවුන් බෝතල් කීපයක් හරි ගේනවා. ගිහින් එන අය. හිතන්න අපි ගියා නම් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එකක් ගන්න ඕනේ කියලා අපිට හිතුණාද? අපිට මතක් වුණේවත් නැහැ. සුගන්ධ කුටියට ගිහිල්ලා රුපියල් 15000ක් 20000ක් වටින සුවඳ විලවුන් එකක් බුදුරජාණන් වහන්සේට පූජා කරපු දවසක් තියෙනවා. බොහොම උත්තරම සුවඳක්. ලක්ෂ ගණන් වලටත් සුවඳ විලවුන් තියෙනවා. පුළුවන් නම් පූජා කරන්න භාග්‍යතුන් වහන්සේට එහෙම සුවඳ විලවුන් එකක්. එදාට මම බොහොම ඉහළ සුවඳ පූජාවක් කළා. ප්‍රඥා වර්ග හතක් ලැබෙනවා මොනවද? ශීඝ්‍ර ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, බූරි ප්‍රඥා, හාසු ප්‍රඥා, ගාම්භීර ප්‍රඥා, විපුල ප්‍රඥා, ජවන ප්‍රඥා. මේ ප්‍රඥා හතම ලැබෙන්නේ සුවඳ පූජාවෙන්. යමෙක් සංසාරේ හොඳට සුවඳ පූජා කරලා මෙන්න මේ ප්‍රඥාව ප්‍රාර්ථනා කරලා තියෙනවා මේ ප්‍රඥාවෙන් යුක්ත නම් භාවනාවක් වඩන්න වාඩි වෙන නිමේෂයෙන් ඔහුට සමාධිය ලැබෙනවා. ඔහුට අභිඥාව ලැබෙනවා. මොකද ප්‍රඥාව ඊටාම ඉහළයි පින්කමක් කරන්න සූදානම් වෙනකොටම වැටහෙනවා මොනවද වෙන්නේ වෙන්න ඕනි කෙරෙන්න ඕනි කියලා. ආන් ඒ හින්දා මේ දානයක් දෙන්න ගියත් මල් පූජා කරන්න ගියත් කොයි දේ කරන්න ගියත් මේ දස දාන වස්තුවේ ඒ හැම දෙයක්ම භාවනාව වගේම වැටහෙනවනේ. ආන් ඒක හින්දා හැම එකක්ම ප්‍රඥාවෙන්ම සිද්ධ කරන්න ඕනේ. හැම එකකටම ප්‍රඥාවම මෙහෙවන්න සමහර කෙනෙක් කතා කරනවා ප්‍රඥාව වැඩෙන්න නම් කරන්න තියෙන එකම දෙයයි ඒ භාවනාව කියලා. හැබැයි මේ කාරණාවෙන් පේනවා ප්‍රඥාව වැඩෙන්න තවත් දේවල් කරන්න පුළුවන් කියලා. එහෙනම් සුවඳ පූජාවෙන් ප්‍රඥාවල් හතක් හතක් ලැබෙනවා හරියට කරගත්තා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය හරියට දැක්කොත් මේ සංසාර ගමන හොඳට සැලසුම් කරලා ප්‍රඥාවෙන් යුක්තව අපූර්ව ගමනක් යන්න අපිට පුළුවන්. ආන් ඒ හින්දා හැබෑ ශ්‍රේෂ්ඨ දර්ශනය නිරන්තරයෙන් දකින්න ඕනේ. මල් පූජා කරන්න ගියත් එහෙමයි. මම පූජා කරන මලේ සුවඳ තියෙනවද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනේ. මල් පූජාවකින් පූජාවල් ගොඩක් කරේ. එකක් මලේ සුවඳ පූජා කරේ. අනික මලේ පැහැය පූජා කරේ. ඒකර පූජාවල් දෙක. අනික මලක් හරි සිනිදුයි. සිනිදු මලුත් තියෙනවා, රළු මලුත් තියෙනවා. එහෙනම් සිනිඳු මලක් පූජා කරාම ඒ මෘදු සුමුදු බවත් වෙනම පූජා කර හැකියි. එතකොට එකම මලින් පූජාවල් තුනක්. හැබැයි හරියට කල්පනා කරන්න ඕනේ. ඒ මලේ ලපද? ඒ මලේ කැලල්ද? ඒ මල භාගෙට පර වෙලාද? ඒක කුරුමුනියෝ කාලාද? මේක තැලිලාද? ඒ හැම දෙයක්ම කල්පනා කරලා එහෙම වුණා නම් එවන් මල් එකක්වත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න සුදුසු සුදුසු නෑ. භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න සුදුසු ඊටාම පිරිසිදු අලුත් සුවඳ තියෙන හොඳ මලක් පූජා කරගන්න පුළුවන් වුණොත් පරණ මල් වට්ටිය පූජා කළාට වඩා සුවඳ නැති මල් වට්ටිය පූජා කළාට වඩා එක සුවඳ මලක් හරි හරි වටිනවා. ආන් ඒ හින්දා මේ මල් පූජාවත් අර භාවනාව වගේම වැටහෙන්න ඕනේ. අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් කරන ධර්ම දේශනාවේ පස්වෙනි දේශනාව අපි අදට මේ විදිහට නිමා කරමු. ධර්ම දේශනාවේ දායකත්වය වරාපිටිය 31 සතපුම් කනුව අසල පදිංචි විශ්‍රාමික හෙදි සොයුරිය BS භාග්‍යා භාග්‍යා වේද මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් සහ ඥාතීන් පිරිස. උතුම් අරමුණ අවුරුදු 94ක් ආයු වළඳා මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් කරුණා කළගේ නන්දාවතීද සිල්වා මාතාවට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සහභාගී වූ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේ නමින් පරලෝ සැපත් වූ සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසත් අති ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම පිණිසත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම උදෙසාත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාද කරමින් රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලුම රණවීරයන්ට පින් අනුමෝදන් කරවමින් මේ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනාව අපි සම්පූර්ණ කරවමු. අපි පින් අනුමෝදන් කරපු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. සියලු දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු ඒ උතුම් ධර්මානුශාසනා පවත්වවදාල පූජනීය කොල්ලගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා සාදු සාදු සාදු බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙත sannivedanaya කළ තවත් එක් ධර්ම දානමය පින්කමක් මෙලෙසින් නිමවට පත්වනවා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන ඒ පිරිසට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට. ඒ අතර වාරේ අපි උතුම් සංඝරත්නය මෙලෙස වන්දනා කරමු. සාදු සාදු සාදු See